දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අවුරුද්ද ගන්න පරිදි අපි අදත් අපේ ධර්ම සාකච්ඡාවට පොදු කමඨාන් සුද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට ඊයේ ප්‍රශ්න තුනත් එක්ක අද ප්‍රශ්න සම්පූර්ණයෙන් තියෙනවා 20ක් තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයංක භාවනාව ආනාපාන සති භාවනාව පට්ටලව වාඩි වීමත් සමග හුස්ම රැල්ල සියුම් වන බව දැනේ. ඒ අවස්ථාවේදී ශරීරයේ යම් යම් ස්ථානවල නම් මුහුණේ බෙල්ලේ කම්පන චංචල වීම දැනේ. තවද සමහර අවස්ථාවලදී දකුණු අතේ ඊතා තද බල වේදනාවක්ද දැනේ. ශබ්ද ඇසී ආනාපානයේ සියුම් ඇති බව දැනේ. සිතුවිලි වේගයෙන් සිතට නොආවත් සිතුවිලි ඇවිත් යයි. මෙසේ සුළු වේලාවක් මෙව අවස්ථාවක් පවතී. ටිකෙන් ටික සියුම් වූ හුස්ම රැල්ල දිග ආශ්වාසයකින් ගොරෝසු බවට පත්වේ. නැවත සියුම් වේ. මේ චක්‍රාකාරව සිදුවන බවක් දැනි. ආනාපානයේ ශූන්‍යතනට පත්වන්නේ මේ ක්‍රියාවලියේදී දැයි ඔබ වහන්සේගෙන් ඊටා ගෞරවයෙන් දැන ගැනීමට කැමැත්තෙමි. කරුණාවෙන් පහදා දෙනසේක්වා. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් සහ ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් සක්මන කළෙමි. අත් දෙක ඉදිරියට බැඳ තබාගෙන සක්මන් කරන අවස්ථාවේදී යටිපතුල් වල වැලි කැට ඇනීම පොළොවට තෙරපීම ආදියත් ශරීරයේ ඉදිරියට ඇදී යාමේදී පය ඉදිරියට තබන විට උදරයේ පේශි වල චලනයේද උදරයට තද වී අත් දෙකට දැනේ. මේකේදී අර ආස්වාස් ප්‍රසවාස ගුරු සිනාසියුම් වෙනවා. ඒක අහනකොට මේ ශූන්‍යභාවයේ මේකද කියලා අහනවා. ඉතින් කවදාරි භාවනාදී තේරෙන්න ඕනේ ආස්වාස් ප්‍රසවාසයේ සියුම් හෝ ගුරුසු වැටෙනකොට අපි ගෙවල් වල ප්‍රශ්න වලින් හිත ශූන්‍යයි. අරණ්‍ය ප්‍රශ්න වලින් හිත ශූන්‍යයි. තියෙන්නේ ආනාපාන ප්‍රශ්න විතරයි. නිසා ආනාපාන ප්‍රශ්නේ කායවද පිළිබඳ ප්‍රශ්න තියෙන තාක්කල් බාහිර ප්‍රශ්න වලින් ශූන්‍යයි කියන එක සාපේක්ෂව වැටෙන එකක් මිසක් ආනාපානේ ශූන්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක කියලා දෙන්න අමාරුයි. අපි මේ සාපේක්ෂව වටහා ගන්නවා කියන එක දන්න එකයි මේ ශූන්‍යතාවයේ සාපේක්ෂතාවයක්. හිත තියෙනවා නම් කයේ ගෙවල් වල ප්‍රශ්න නැහැ. හිත තියෙනවා නම් කයේ අරණ්‍ය ප්‍රශ්න නැහැ. මේ ප්‍රශ්නේ තියෙනවා. එද මේ ප්‍රශ්නේ ශූන්‍ය කරන්න හදනවා කියන්නේ මේකත් මේකත් එක තරහ. මේකත් එක තරහ වෙලා බෑ මේ ප්‍රශ්නට ආදරය කරනකොට ගෙවල් වල ප්‍රශ්නේ ශූන්‍ය වෙලා යනවා. ඒ වගේම සක්මන් කරනකොට දැනෙන දේවල් බාධාවකින් තොරව කෙරෙන්න පුළුවන් නම් දිගට කරන්න ওই වචනයක් දාගත්ත ගමන් ඊට පස්සේ භාවනා සම්පූර්ණයෙන්ම කැඩෙනවා. ඔය භාවනා දිගට යන්න දෙන්න. පස්සේ ඕන වෙලාවක ඔය වචන දාන්න පුළුවන්. ඉතින් ඔය වචන උගන්වන්නෙත් මම ඉඳලා ඉතින් මාත් වැඩිකාරයා වගේ කියලා මට හිතෙනවා. ඒක ප්‍රමාණය දුන්නට කණ්ඩ දන්නේ මේ ආනාපානී ශූන්‍යත්වයක් නෙමෙයි බලන්න කියන්නේ ආනාපාන තියෙන තාකල් අනික් ප්‍රශ්නනි ශූන්‍යයි කියන එක ඒක කියලා දෙන්නයි මම මේ උත්සාහ කරන්නේ ඉතින් තේරුම් ගන්න අමාරු. වැරදි විදිහට තේරුම් ගන්න අපේ නිසා යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව ආස්වාසයේ ප්‍රස්වාසයේ සති නිමිත්ත කොට පරයන්කයට වාඩි වීමි සිහිය ඉරියව්ව තුල මනාව පිහිටීමි ආස්වාසයේ ප්‍රස්වාසයේ හා එය ගැටෙන තැන නිරීක්ෂණය කළද ගැටෙන තැන කිසි විටක ප්‍රකට නොවිය ආස්වාසයේ හා ප්‍රස්වාසයේ පමණක් විටින් විට දැනිනි නමුත් සිත තුල ඒ නොදැනීම පිළිබඳ අමතර කනගාටුවක් හෝ ආයාසකර බවක් එය දැනීමට උත්සාහයක් නොවිය. සිදුවන දේ සිතින් නිරීක්ෂණය කළෙමි. එවිට පහළ මහලේ පිගම් ගැටෙන ශබ්දයේද තව නොයෙකුත් ශබ්ද ඇසිනි. නමුත් ඒ සියල්ල ශබ්ද ඇති වූ තැන පටන් පැවතීමද නැතිවන ආකාරයේද හොඳින් නිරීක්ෂණය කළෙමි. සිතද ඒ තුල ඇති බව අරමුණු ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී දැනගතිමි. නැවතත් මූල කර්මස්ථානයේ විමසුවත් ඒ ප්‍රකට නොවිය. මේ අතර පාදවල ඇතිවන වේදනාවද හොඳින් දැනිනි. ඒ තුල සිහි ඇති බව හොඳින් නිරීක්ෂණය විය. එම නිසා මූල කර්මස්ථානය විමසීමට උත්සුක නොවීම. මේ වේදනාව ඇති වී නැති වී යන බවද දැනුණු අතර ඒ සමග සිහියෙන් යුතුව ඉරියව්ව මාරු කළෙමි. එවිට පැවති වේදනාවද සමනය වූ බව දැනගතිමි. මෙසේ විනාඩි 40ක් පමණ භාවනා කෙලිමි. නමුත් කිසි විටක අසතිමත් බවක් නොවිය. යම් විටකදී කිසියම් කරුණකට සිත බැහැර ගිය බවද දැනගතිමි. වරහන් ඇතුළේ එම කරුණ අමතකය. ඒ තාක්ම හොඳින් සතිමත් වීම. මෙහිදී අසතිමත් බව දැන නැමෙත මූල කර්මස්ථානයේ විමසීම. එය ඊතාසියුම්ව ආස්වාස ප්‍රස්වාසයේ දැනුණු අතර එය දකුණු නාසිකාග්‍රයේ ඉදිරිපස ගැටින් ස්වාමින් වහන්සේ මෙම මූල කර්මස්ථානීන් බැහැරව අරමුණු වල හට ගැනීම පැවැත්ම බිඳී යාම නිරීක්ෂණය කෙලිමි. මේ මේ කිසිවිටක සිතේ රාගයක්, දේශයක් නොවිය. ඒ නිමිති ඔස්සේ සිතෙහි දිවීමක්ද නොවීමි. නීවරණ නීවරණද පහව ගොස් ඇති බවද සිත සෞම්‍ය බවද කය සැහැල්ලු බවද දැනිනි. මෙසේ 15යි 5යි 18 දේශනේ මම තේරුම්ගත් ආකාරයට අනුව මූල කර්මස්ථානයේ සමග අනිකුත් අරමුණු හට ගැනීම පැවැත්ම නිරුද්ධ වීම නිරීක්ෂණය සතිය දියුණුවට මහත් පිටුවහලක් වන බව මගේ වැටහීමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ වැටහීම නිවැරදිද අඩුපාඩු ඇතනම් නිවැරදි කර අනුකම්පාවෙන් පෙන්වා දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේ අහගෙන ඉන්නකොට තේිනවා පටන් ගන්නකොට කියනවා ආනාපානේ හැපෙන තැන වැටෙන්නේ නැහැ කියලා අතරමැද කියනවා මගේ හිතේ රාගය ద్వේෂය නෑ කියලා. මේ නැති මීහරකෙක් ගැන ලියන්න එපා. අපි වැඩිම නැති මීහරකෙක් ගැන හිතාගෙන ඌට අං නෑ කියලා කියනක කළු පාටද කියනවා මඩ ගැවිච්චා මොන පාටද කියනවා කරුණා කළ විපස්සනා භාවනාවට ඇති දේ කියන්න මේ නැති දේවල් කියන්න යෑමෙන් අල අවුලක් වෙනවා මේක මේ ටික කියනවා අර ඉස්සල් ප්‍රශ්න අහන මේ ආනපන සිවුම් වෙනකොට ශූන්‍යතාවය කොහෙද කියලා. ඒකට ඒක සංසන්දනාත්මකව තමයි ගන්නෙ මේ මම මේ ආනපන ඉනකොට ගෙවල් දොරවල් ප්‍රශ්න නැහැ කියලා. ඒකට කියනවා අන්වේ ඥානය කියලා. ආනපන දන්න නිසා ගෙවල් වල ප්‍රශ්න නැහැ. ආනපන හොඳ දන්න නිසා අරණ්‍ය ප්‍රශ්න නැහැ. ඒක අන්වේ ඥාන. මේ නැති දේවල් ලියන්න හදනවා කියලා කියන්නේ අර ඒ කරදර වගේක් ඉල්ලනවා. මයි ළඟ රාගේ නැත්තම් මොකටද කියන්නේ? මගේ ළඟ ද්වේෂය නැත්තම් ඉන්න මොනිද රාගේ පොඩ්ඩක්. තියෙන්න මොනිද? නැත්නම් ආනපනේ හැප්පෙන තැන දැනෙන්නේ නැහැ කියන මොකටද? කාටද කියන්නේ? අපි කියන්නේ තියෙන දේ වැටෙන දේ කියන්නේ. ලස්සනට ලියනවා. ලියන ගමන් අර නැති මීහරකෙක් ගැන වාක්‍යයක් දෙයක් කියවම මටත් කරුමට ඇහින්නේ ඒ වාක්‍ය විතරයි. <laughs> ඒකත් එක පිස්සුවක්. මේක පොඩි ජොලියක් තියෙනවා. මොකද මට මොනවා කිව්වත් ඇහෙන්නේ මට අර කුයි කුයි ගාන කියලා ඇහෙනවා අහුවෙනවා. ඉතින් ඊට පස්සේ ළඟ හිටියන කන් රත් වෙන්න ගහන්න හිතනවා. ඉතින් මටත් වෙන්නේ අර වැරද්ද විතරයි පේන්නේ. ඕක තමයි දෝෂේ. ඒ නිසා මේ යන ක්‍රමේ හරි කරුණා කරලා මේ ඉදිරිපත් කරන ක්‍රමෙත් හරි අපේ හිත මොකක් හරි කොනක් අල්ලගෙන ඒකම ගැන මේ නැති මොකක් හරි අල්ලන තැවෙන එක තමයි. පුත්තජනයා කියන්නේ ඒ නිසා පුදුමාකාර විස්තර වෙසක් තොරණක් වගේ එකක්. එක තැන්වල ඒ වේ බල්පත් වෙනවා නලිනවා දඟලනවා ඕගල. ඒ තියෙන්නේ මොකද්ද කිව්වොත් කියන්න බෑ. මේක එහෙම ගන්න නැහැ මේ ෂෝක් එකට තියෙන දෙකේ. කීලි වෙලා නැති එකක් ගැන කිරි කලෙයි ගොම කඳුලයි වා. ඒ නිසා යන විදිය හොඳයි. කරුණාකරලා ඕනේ නැති දේවල් නැති බැරි දේවල් භාෂාවේ තියාගන්න එපා. ශබ්ද කෝෂේ නෑ බෑ වචන දෙක තියාගන්න එපා. තියෙන දේ කියන්න. ඊට හරි හරි සාධනීයයි. අහගෙන ඉන්න ගමන් හරි පිරිච්ච ගතියක් එනවා. ඉතින් මේ හැදෙන වෙලාවක් ඔය එන්නේ ඒ නිසා රචනයේ ලියලා කියවන්න. උසාවියට දාන්න ඉස්සෙල්ලා කියවන්න. කියලා බලන්න මේක අනවශ්‍ය දේවල් කපලා දාන්න. අනවශ්‍ය දේවල් දානවා කියලා කියන්නේ ඒ කතා ශරීරේ බාල්දුවට ලක් වෙනවා. අව탁සීරුවට ලක් වෙනවා. අර ලස්සන නැති වෙලා යනවා. ඒ නිසා භාවනා ක්‍රමය හොඳයි. අර ලියන ක්‍රමයේ තියෙන අඩුපාඩු විතරයි මම පෙන්නලා දුන්නේ. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ පර්යංකයේදී පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. එහිදී හිස තුල තදවීම, නාඩි වැටීම් දැනේ. නාඩි වැටීම් හිසෙහි මුහුණෙහි එක් එක් ප්‍රදේශවල වෙනස් වෙනස් වේගවලින් දැනේ. ශ්වසන වාර දෙක තුනකදීම මෙය ඇති දැනීම ආරම්භේ. එවිට ඇස් ඇරගෙන සිටීමටද පුළුවන්. පරයන්කේ වාඩි නොවන අවස්ථාවලදී පවා පිම්වීම හැකිලිම මෙනෙහි කළොත් මෙය අත්විඳීමට පුළුවන්. සක්මන් භාවනාවේදී පෙරට වඩා හිත පිට යෑම අඩුය. පිට යන විටම එය දැනි වහාම සිත පාද කෙරේ යොමු කළ හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. නිර්වාණ අවබෝධයම වේවා. ඒසා තමන්ගේ හිත දෙවල් දොරල කරදර ලෙඩ දුක් මානසික අසහන නැති කරන්න ඕන නම් රූප කර්මත්තාරණ හිත දාන්න. ඕනම වෙලාව. ඒක උපත්තිම හම්බිච් එකක් අපිට හුස්මයි පිම්බි මෑකිලිමයි විදිනකොට පය වදින එකයි. ඒක ඕනේ නැහැ කියලා හිතනවනම් ඊට පස්සේ යන්නේ කබලෙල්ලිපට කියලා හිතා ගන්න. කක්කා. ගියාට කමන්නේ හිතේ තියෙන කසල ගතිය, වසල ගතිය, කක්කා ගතිය, මිටිතනින් වතුර බැස යන ගතිය හොද්දට බලන්න. ඒකල මේ අල්ලපු ගෙදර මිනිසුන්ට බයින්න එපා. ජනාධිපතිට බයින්නත් එපා. ආණ්ඩුවට බයින්නත් එපා. මේ තමන්ගේ හිතන එකක් ආවට දෙන්නේ. ඒක ඕන වෙලාවක නතර කරන්න පුළුවන් ඕන ළඟ පිම්බි මැගිල්ම හිත දාන්න. ඕන වෙලාවක ආශ්‍රද ප්‍රසාරයේ හිත දාන්න. ඕන වෙලාවක හිතගෙන ඉන්න එකට හිත දාන්න. ඕන වෙලාවට මම දකුණු හිත දාන්න ගන්න. එතන බුදුන් ඉන්නවා. එතන ධර්මයේ තියෙන, එතන සංඝයා තියෙන, එතන සීලේ තියෙන. ඉතින් දැන් බඩු Taman අතේ තියෙන. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ ගන්න. ඒ උත්සාහ ආර්ය පරිශ්‍රණය. කවදාවත් පෞසිද්ධ වෙන කන්නේ බොහොම වටින දෙයක්. කොයි වෙලාවක හෝ කයේ හිත තියෙනවා නම් හිත නිවන් දැකලා. මොකද කය තියෙන්නේ නිවන් දැකලා. මේ දැන් මම මෙතන මෙතන නැහැ කියන එකෙන් මම දැන් මෙතන කියන එකෙන් පිට ගියා නම් හොදලා ගන්න දෙයක් නැහැ කක්කා. හේදුවත් කක්කා. ඒ නිසා මේක තියාගන්න තමන්ගේ ලබාගත් අරමුණක් වශයෙන් ආලම්බණයක් වශයෙන් හිතපත් ගන්න. එතකොට නිවන් දකින්න බැරි වෙයි. නමුත් ගොඩාක් හිත පිසුදු කරන්න පුළුවන් වෙයි නිවන් පාරත් ඇදී. ඒ නිසා පුළුවන් තරම් බලන්න මූල කර්මත්තානේ තිබීදී හෝ වේවා නැති විදී හෝ වේවා පේන ටික දකින ටික දන්නවනම් අනවශ්‍ය කරදර ඔලුවට එන්නේ හිත චිත්ත වීදිය පිරිසුදු කරගත්ත බේරගත්තා කියලා හිතාගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ වාඩි වූ පසු ටික වේලාවකින් පිම්බීම හැකිලිම සංසිඳේ. නමුත් නැවත විනාඩි 20ක් පසු කකුලේ වේදනාව දැනේ. එවිට වේදනාවට සිත යොමු කරමි. වේදනාව ඇති වූ බව නිරීක්ෂණය කරන අතර එය ඊතා තදින් දැනෙන්නට පටන් ගත්තේය. එවිට වේදනාව පවතින බවත් එයට සිත හොඳින් යොමු කෙලිමි. අනිත් කකුලේ වේදනාව නැති බවත් නිරීක්ෂණය කර වේදනාව කොයි විටක හෝ නැති වේ යන සිතින් ඉවසා සිටීමි. කීප විටක්ම කකුල මාරු කිරීමට හිතුණද එය වීරයෙන් නවතාගෙන වේදනාව නිරීක්ෂණය කෙලිමි. ටික වේලාවකින් වේදනාව ටික ටික අඩු වී ගෙවි යන හැටි අද්දුටුවෙමි. අවසානයේ සියුම් සතුටක් ඇති විය. මෙලෙස ඊයේ සහ අද දෙතුන් වරක් කකුලේ වේදනාව ඇති වී පැවති නැතිවන හැටි බැලුවෙමි. තව දුරටත් මෙම වේදනාව නිරීක්ෂණය කිරීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට චිර ජීවනයේ නිරෝගී සුවය ලැබේවා. මේකෙත් කියනවා කොයි වෙලාවෙද යන්නේ කියලා බලනවා කියලා කියන්නේ නැත්තකින් නොබතන් නොදෝමකින් කියලා තමයි වේදනාව දිහා බලන්නේ. වැඩි දිනුවත් කක්ක. සානිදාස බලන්න එහෙම එහෙම යනකම් බලා ඉන්නවනේ වේදනාව දිහා බලන්න. සර්පෙක් ගෙට ආපුවාම අපි සර්පය දිහා බලන්නේ කොහොමද? කොහෙන් මේක එලව ගන්නද කියලානේ. ඉතින් ඒ භූමි තෙල් දානවා ගහනවා ඒවට සැලකිලි කියන්න බෑනේ. ඒ වගේ තමයි වේදනාවම කොයි වෙලාවෙයි අයිදෝ කියලා බලන්න. ඉතින් යට තියෙන ද්වේෂය බලන්න පොඩ්ඩක්. ඒක යට තියෙන ද්වේෂ අනුසය කවුද දැම්මේ කියලා. ඇයි ඒක අපි අත්දකින්නේ නැත්තේ? අපි වේදනාව නිසා වේදනාව දිහා බලන්නේ කොයි වෙලාවෙ ඇයිදෝ කියලා හිතාගෙන. එතකොට වේදනාවත් බලලා වේදනාවට තියෙන මේ ද්වේෂයත් දැක්කම ඉතින් බුදු වෙලා හිට. පිට පිට කෙනෙක්ගේ උපදේශයක් නැතුව. එහෙම නැත්නම් කොයි වෙලාවෙ ගෙට ගනීදෝ කියලා බලන්න. එතකොට ආසාව. ඉතින් අන්නේ මේ මායාව යටි තියෙන යට හොල්මන ඒ ලේසය, ඒ මායාව දැක්කනම් දෙන්නේගේ හිතවල කිසි වෙනසක් නැහැ. භාවනා කරපු එකන නැති එකන දිනුන එක නැති කිසි වෙනසක් නැහැ. හිත ඔච්චරම තමයි. අන්නේ වේදනාව එක්ක හරි ලේසි රූපටත් වලට වැඩිය ඒක පිළිබඳව යටි හිතේ තියෙන මනාපමනාපේ. අන්න ඒක දැක ගන්නාසුලුව භාවනා කරනකොට වේදනාවක් එන්නේ නැතුව මොලක්ක කරන්න බෑ. ඒ නිසා වේදනාවක් කියන්නේ ලොකු පරිේශණය සඳහා එන අමුද්‍රව්‍ය ටිකක්. සැප වුණත් දුක වුණත් නමුත් ඒ හැම එකක්ම මනාපමනාව දෙකින් පෙඟිලා තියෙන්නේ. අන්න ඒක දැක් ගන්න ලැබේවා කියන එක තමයි ඉදිරි පියවර වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ලනුපැදුරේ සක්මන් කිරීමේදී දකුණු පාය කය ගෙන යාමට වැඩි කාර්යයක් කරන බවද වම් පාය ඇදී යන්නාසේ ඉදිරිට යන බවද අත්දැකෙමි. ක්‍රමයෙන් සක්මන් භාවනාව සාන්ත වෙත්ම දකුණු පාය ඔසවන වාරයක් පාසා හුස්ම ගන්නා බව බවද වම් පාය ඔසවා තබන වාරයක් පාසා හුස්ම හෙළෙන බවත් අත්දැක්කෙමි. නිසල්මනේ සක්මන් කරන විට සිතුවිලි රහිත ස්වභාවයක් අත්දැක්කෙමි. පය ඔසවා තැබීමට ආසන්න වන සෑම වාරයකදීම සිතේ ඒකාග්‍රතාව වැඩි කරමින් සිත ඇතුළට කිඳා බහින ස්වභාවයක් අත්දුතිමි. පරියංක භාවනාව සිත සමහර පරයන්කවලදී අවුල් ස්වභාවයේ පැවතින. නමුත් සමහර පරයන්කවලදී සිතුවිලි රහිතව හුස්ම සංසිඳුණු අවස්ථාවන්ටපත් විය. අවට පරිසරයේ ශබ්ද දේශ අවධානය යොමු වන විට සෑම ශබ්දයක් අවසාන වන වාරයක් පාසා සිතේ ඒකාග්‍රතාව වැඩිවීමක් අත්දැකෙමි. හුස්ම නැවතත් ගොරෝසුවට වැටහුණු නමුත් ඇස්සරැවට බලන විට සිතුවිලි රහිතව හිස් ස්වභාවයක් හිතට වැටහුණි. මේ හිස් ස්වභාවයේ හෙවත් සිතේ සිතුවිලි රහිත බව කැමැති මොහොතක අත්විඳිය හැකි බවත් සංසුන්ව කටයුතු කර ගැනීමෙන් සතිය පැවැත්වීමෙන් එය නොකඩී පවතින බවත් අත්දකිමි. අපට ධර්මයේ කියා දෙන ඔබ වහන්සේට නිරෝගී සෝයම අත් වේවා. හිතවිලි නැති බව දැනගන්නේ හිතවිලි ආවට පස්සේ තමයි. හිතවිලි නැති බව දැනගන්න සද්දයක් වෙලා කලමුණාට පස්සේ තමයි නිසා හිතවිලි නැති වෙලාවේ හිතවිලි නැති බව දැනගන්න බෑ. ඒචයක දැනගන්න කි ඉවරුනාට පස්සේ කරදරයක් ආවට පස්සේ. ඒ නිසා ඒ කරදරේ තමයි අර හිතේ නැති බව දැනගන්න දොර කවුලුව වෙන්නේ නැත්තම් යතුරු වෙන්නේ. ඒ නිසා හිතේ නැති බව දැනගන්න හිතවිලි වලට සාපේක්ෂව තමයි. හිතවිලි දැනගන්නේ හිතවිලි නැති බවට සාපේක්ෂව කියන එකයි අන්තිමට තේරෙන්නේ. හිතවිල්ල සද්දෙන් වෙන් වෙන හැටි වේදනාවෙන් වෙන හැටි ආනපන වෙන් වෙන හැටි දැනගන්නේ ඒ හැම හිතවිලි අතරමැදම හිතවිලි නැත්තනක් තියෙනවා එහෙම නැත්නම් කවදාකවත් හිතෙන්නේ නැති බවක් අපිට තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ සාපේක්ෂතාවයේ තේරුම් ගන්න හිතවිලි තියෙනවා නම් හිතවිලි නැති බවට සාපේක්ෂව තමයි මේක දැවැටේ. හිතවිලි නැත්නම් හිතවිලි තියෙන බවට සාපේක්ෂව තමයි මේක වැටේ. ඇයි මේක ගැඹුරුයි කියලා කියන්න ඉඩ තියෙනවා. නමුත් ගැඹුරු නම් නැතුණත් බොහොම සරල න්‍යාය ධර්මයක් මෙතන වැඩ කරන්නේ. ඒ නිසා තිබුණත් එකයි නැතත් එකයි දෙක තුල න්‍යාය දක ගන්නා අසුළු භාවනා කරන්න කියලා කියනවා. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මා නිස්සරණ වනයේට ආදුනික නමුත් මීට මාස 4කට 5කට පමණ සිට ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කර සතිය පිහිටවීම ගැනත් ආනාපාන සතිය පිළිබඳව හා සක්මන් භාවනාව ප්‍රගුණ කළෙමි. සතිය පිහිටවීම මා මුලින්ම පුරුදු වූයේ කරන වැඩටම හිත යොමු කරගෙන එම වැඩෙහි යෙදීමෙනි. ආරම්භයේදී සතිය පිහිටි අවස්ථාවන්ට වඩා සතිය නොපිහිටන අවස්ථා වැඩි විය. කල්යත්ම මටම ආවේනික ක්‍රමයකට සතිය පිහිටවීම මා ප්‍රගුණ කෙලිමි. ඒ තුලින් මගේ සිතෙහි යම් සාන්ත බවක් ඇති විය. නමුත් දැනටද සතිය පිට යන අවස්ථා බොහෝය. නමුත් පිට ගියා කියලා ඒ මොහොතේදී හෝ ටික වේලාවකට පසුව හෝ මට වැටහි. බොහෝ විට මා හුස්ම ඉහළ පහළ යන දෙසට සිහිය පැවැත්වීමට කැමැතියි. මේ අතර ආනාපාන සති භාවනාවද ප්‍රගුණ කළෙමි. එහිදී හුස්ම ඉහළ පහළ යන ස්වභාවය නිරීක්ෂණය කළ විට මාහට හැඟී ගියේ එම හුස්ම විටක දිගට එන බවත් විටක කොට බවත්ය. තවද එක් මොහොතකදී මට හැඟී ගියා මේ හුස්ම ගන්න එකත් මා කරන්නේ ඉබේ නොව යම් ආයාසයක් දරා බව. එසේ සිටින විට එක් මොහොතක මේ හුස්ම රැල්ල නොදෙනී යයි. නමුත් ඊතා ඉක්මනින්ම නැවතත් මූල කර්මස්ථානයට මගේ හිත ගනු ලැබේ. තවද එක් විටක එකපාරටම මා ගැස්සිලා යයි. මෙය බොහෝ විට මට සිදුවන්නේ නිදිමත ගතියක්, කම්මැලි ගතියක්, සිත පිට ගියපු වේලාවකදී වගේ. අවස්ථාවන් වලදී යයි මට හැඟේ. තවත් විටක හිස දෙසට අවධානය යොමු කළ පසු පණුවන් දඟලනවා වගේ හැඟීමක් දැනේ. තවත් විටකදී මාගේ මුහුණේ හැම ඈත් වීගෙන යනවා වගේ දැනේ. තොල් දෙක දෑත් වී කට ඇරෙනවා ලෙස දැනේ. නමුත් කට අතකා බැලුව විට එසේ සිදු වී නැත. මට දැනෙන්නේ මගේ මුළු ශරීරයේම හැම ඈත් වී සිදුරු සිදුරු ඇතිසේකි. මෙය මෙසේ වුවත් ඒ මොහොතේදී හිතට පුදුමාකාර සුවයක් දැනේ. භාවනාව කලක් කරගෙන ගිය මාහට පෙර නොවූ ලෙස සිටේ සැනසීමක්, සාන්තියක් හා තැම්පත් බවක් දැනේ. එවිට විටක මා යම් කාලයකට පෙර සිදු සිද්ධීන් නැවත නැවත ආවර්ජනය වීමක් සිදුවේ. ඒ අතර කුඩා කල සිද්ධීන් පවා මා මවිත කරමින් මට මතක් වේ. සමහර අවස්ථාවල මා කොතරම් දේශයෙන් කටයුතු කළාද රාගයෙන් කටයුතු කළාද මාගේ මෝහය කොතරම්ද කියා මට දැන් දැක ගැනීමට හැකිය. එම හැම අවස්ථාවකම මා කටයුතු කර ඇත්තේ මගේ කැමැත්තක් ඉෂ්ට කර ගැනීමට පමණක්ම යැයි මට වැටහි. මම කොතරම් නරකද කියා මට වැටහි. මිය කොතරම් දැක්කත් ආයේ එසේ නොකරනවා යයි සිතුවත් අවස්ථාව ලද විගස මා ළඟ සිටින නයා මට නැවතත් පෙනී පුප්පනවා යයි මට හැඟේ. මම දැනට මේ සියල්ල දිහා සතිමත්ව බලා සිටිමි. ගරු ස්වාමින් වහන්සේ දැනට මා හේතුඵල රටාව අනුව ජීවිතය ගලපා ගැනීමට උත්සාහ දරන අතර මරණානුස්සතිය වඩමි. මා විශ්වාස කරන එකම දේ නම් මට මේ අත්භවයේදීම නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකි බවයි. මෙම 31 තලයේ එක තැනක් හෝ මම තව දුරටත් ප්‍රාර්ථනද නොකරමි. ස්වාමින් වහන්සේ මගේ සිතේ මෙසේ රාග දේශ මොහෙන් බැඳි බැඳී යන ආකාරය නතර කිරීමට මා කුමක් කළ යුතුද? මාගේ භාවනාව ප්‍රගුණ කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. එමෙන්න විදර්ශනාව යන කුමක්ද? විදර්ශනාවක් කරන්නේ කෙසේද? එය Taman තුලින් ඉබේම සිදුවන දෙයක්ද නැතිනම් මම හිතලා කරන්න ඕන දෙයක්ද ගෞරවපූර්වක ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරමි රචනා දිග වැඩිකම තියෙනවා ඒ වුණත් ඉතින් කොයි වෙලාවකරම කෙහිලි කරන්න නැතුව කරන්න බැරි නේද කරවන අහගෙන ඉන්නත් වෙනවා ඉතින් මේකේ මුලදි තියෙනවා සතිය එන යන ගතිය වැඩි වෙලා තිබිලා යඩු යන තේ වැඩි වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා කියලා කවදාද සතිය තිබුණත් නැතත් සතිය නැතුණා කියලා කනගාටු නොවි, සතිය ඇති උනායි කියලා සන්තෝෂත් නොවි තත්ත්වයට ගියොත් රාගය ආවයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ, රාගය ගියයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. ද්වේෂය ආවයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ, ද්වේෂය ගියයි කියලා කනගාටු. ඒක උන 31 තලයේදී මොන තලයක්වත් නැහැ. දැන් හිතනවා නම් රාගය ආපම කනගාටු වෙනවා, සතිය නැති වෙනවා කනගාටු වෙනවා කියලා එහෙනම් තාම කක්ක තියෙනවා. නිසා අශ්ලෝක ධර්මේ කම්පා නොවන තැනට රාගයේ උච්ච රාසාවෙන් ඇති කරන සතියත් නැති වෙනවා. දුවට බලනින්න එයාගේ කොච්චර එපයි කිව්වත් ඔය කඩප්පුලි නාය පෙනේ පුඹනවා. රාගේ එනවා. බලන්න ඉන්න. මොක මගේ හිතට ආවයි කියලා මම බාරගත්තොත් තමයි කක්ක මගේ හිතේ සතිය නැතුණා කියලා මම බාරගත්තොත් තමයි කක්ක වෙන්නේ. මේ හිතක ඇති. ඕවට මොකට අපි මේ පැට්‍රෝල් පුච්චන්නේ. අල්ලපු gedර වෙන දෙයක් වගේ බලන්න. ඉතින් තොරතුරු තියෙනවා. ඒ තොරතුරු වලින් හිත කරදර නොගන්න හැටි මම මේ කියලා දෙන්න හදාගන්න. ඒක ලේසි නෑ බෑ උතෙන් ගිය කෙනාට පුළුවන් කියලා හිතෙනවා මට. ඒ නිසා සතිය නැති උනායි කියලා කනගාටුවක් හිතේ තියනවාද රාගේ හිතට එනවා කියලා කනගාටුවක් තියෙනවනම් ඒක අකුසලයක් වෙනවා. ඒක එනවා ඒක යනවා අනේ දෙකටම සමහිත දාන්න පුරුදු වෙන්න ඒක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. පරියංක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස ආස්වාස් ප්‍රාස්වාසයේ වෙත සිත යොමු කරමින් නිහි ලක්ෂණ වන කෙටි හුස්ම, දිග හුස්ම, දෙහි ගති ලක්ෂණ ලෙස ආස්වාසයේ සිසිල් බව, ප්‍රාස්වාසයේ උණුසුම් බවත් සිතට නිරීක්ෂණය විය. ආස්වාස ප්‍රාස්වාසයේ මුල මැදාග ලෙස මෙනෙහි කිරීමේදී මුලට වඩා මැද කොටස ප්‍රකටව නිරීක්ෂණය විය. ආස්වාස ප්‍රාස්වාසයේදී ඒවට බාධා ලෙස පැමිණි සිතුවිලි, වේදනා, ශබ්ද මුල් කාලයේ බාධාවක් ලෙස දැනුණද පසුව ඒවා කම්මලේ බලලටමින් ගාණක් නැති තත්වයටපත් වී ඒවා බාධාවක් නොවි ආශිර්වාදයක් විය. මෙසේ කාලයක් බලාගෙන සිටින විට ආස්වාස ප්‍රාස්වාසයේ සියුම්ම නොදෙනී යන තත්වයටපත් විය. පසුව මේ නොදැනීම සමග පරයන්ක ගණනාවක් ගතකොට ප්‍රාස්වාසයේ ගෙවී යාමත් ආස්වාසයේ ගෙවී යාමත් කෙරෙහි සිත යොමු විය. ප්‍රාස්වාසයේ ගෙවී යාම ප්‍රබලව සිතට හසු කරගැති. ගත හැකි විය. ප්‍රාශ්වාසයේ ගෙවී යාමත් පසුව නොදෙනී යන තත්වයටපත් වී සිතුවිලි වේදනා ශබ්ද වලින් තොරව කය නිසල බවකින් බොහෝ වේලා රැඳී සිටිය හැකි විය. පර්යංකෙන් පර්යංකයට මේ தත්ත්වය සිතට හොඳින් නිරීක්ෂණය විය. දැන් පර්යංකයට වාඩි වූ විගස හුස්ම ගන්නා හුස්ම හා ගෙවි යන හුස්මද නොදෙනී නිසල தත්ත්වයක தත්ත්වයක නිමිත්තක් නොමැති தත්ත්වයකට සිත පවතී. මෑත කාලයේ භාවනා වැඩසටහනකදී ලැබුණු උපදෙස් මත සිතින් සිත දිහා බලා බැලීම සිදුවිය. එය පුදුම සහගතේ. සිතින් සිත දිහා බලන විට සිතට එන සිතුවිලි තොර තෝංචියක් නැත. හරියට අලු ගොටට ගලකින් ගැසු වාසයේ විකාර රූප එක පිට එක ගලා ආවේ. පසුව එය දෙස බලා පසුතැවිලි වීම හෝ කම්පා වීමක් නොවි ඒ දෙසම සිතින් බලා සිටින් පුදුමයකි. සිතින් ඒ දෙස බලා සිටින විට දවසින් දවස සිතුවිලි ඒම ක්‍රමයෙන් අඩු විය. එක පර්යාංකදී සිතට එන සිතුවිලි දිහා බලා ගෙවි ගෙවි යන අන්දම නිරීක්ෂණය කෙලෙමි. ගෙවි යන සැටි බලන ටික වේලාවක් යනතුරු සිතට සිතුවිලි නොයන තරම් හැබැයි සිතුවිලි වල පටන් ගන්න තවම අල්ලාගත නොහැක. සිත අතීතයට හෝ අනාගතයට ගියද දැන් මේ தත්ත්වයේ කිමින් අඩවි සිත නිසොන් වන්න ඇතුළත කතා නැති හැකිලුණු තත්වයක පවතී. බොහෝ වේලාවක් සිත දිහා බලා සිටිය හැක. දැන් නම් හිත හීලද හීල වෙලා වාගේ. මා යන්නේ මගද නොමගද කියා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලදී පැහැදිලි වේ. සක්මන් භාවනාව. සක්මන් සක්මන් භාවනාව දැන් කරගෙන යන්නේ ඉබේ සිදුවන ක්‍රියාවලියක් ලෙස දෙපා මගින් කය ඉදිරියට ගෙන යන ක්‍රියාදාමයේදී සිත් පහළ වීම හා පහළවන සිත් බිඳී යාම නිරීක්ෂණය කරමි. සිතේ පුදුම සහගත බව එක පාදයක් ඉදිරියට යාමට අන දෙනවා සමග ඊළඟ පාදයේ පෙරපසු නොවි ඒ සඳහා සූදානම් තම කාර්යය අවසන් කරන සැටි දෙපා අතර පරතරය පියවරෙන් පියවර පවත්වාගෙන යන සමාන බව පුදුම සහගතේ සක්මනේදී කිසිම දැනීමක් නැත. සතිය තුලම සක්මන කිඳා බැසී ඇති අයුරු සිතට නිරීක්ෂණය වේ. උකුල් ඇටේ සිට දන හිස් වලලු කර ඇත පායට පා ඇඟිලියට මාරුවන ආකාරයේ චක්‍රයක ආකාරයක් ලෙස පෙනී. සක්මන කොපමණ වේලාවක් කළද මහන්සි නැත. කය සැහැල්ලු වෙත්ම සිතද සැහැල්ලු වී වින්දනයක් සිතට දැනේ. සක්මනින් පමණක් නිවන් දෙකිය හැකිද? සක්මන දැන් નિરાයාසෙන් පාවෙන ස්වરૂපයකින් පවතී. කරලා බලන්න ඕනේ තුමේ සක්මන් තව ටිකක් කරලා බලමු. පය පැකිලා හැපිලා පය හැපිලා වැටෙනවා වගේ නිවන ගිහිල්ලා හැප්පෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒක නැති වුණත් ඔය ලෙඩ රෝග ටිකක් අඩු වෙයි. ඔය තින කුසීත ගතිය අඩු වෙලා නැගිටලා ඉන්න පටන් අර ගන්න නිසා මේ වගේ ඉදිරියට යනකොට අපි නිකන් ඉන්නකොට හරස් ප්‍රශ්න අහනවා. අතුරු ගොඩ පෙරක දෝරකම් මත වෙනවා. ඒක ස්වභාවයි. නමුත් ඔය වැඩ පිළිවෙල බාධා කර නැතුව දිගට යන්න. එතකොට ඔය අහන ප්‍රශ්න වලට උත්තර Taman තුලින්ම ලැබෙනවා. ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ නිවනට දයන්නේ කොහාටද යන්නේ කියලා නිසා ඒ ප්‍රශ්න නිසා මේ ගමන බාධා කරගන්න එපෝ යන විදිය හරි දිගට යන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය හිමිපාණන් වහන්සේ. සක්මන් භාවනාව. අද දින දිවා ආහාරයෙන් පසුව භාවනා ශාලාවේ ඇති රණුපෙදුර ආශ්‍රිතව සිදු කළ සක්මන් භාවනා පිළිබඳ සැකෙමින් දක්වා ලිවීමට අවසර පතමි. ලනුපැදුරේ සිට වම දකුණ වශයෙන් සක්මනෙහි නිරත වීමි. ඒ අතර වාරයේ පය තබන පාදයට දැනෙන ස්පර්ශයද මෙනෙහි කළෙමි. ටික වේලාවක් සක්මනේ යෙදී සිටියේදී නිදිබර ගතියක්ද දැනින. ඒ මොහොතේ සක්මන නවත්වා නිදිමත ගතියක් දැනෙන බව මෙනෙහි කළෙමි. නිදිබර ගතිය අඩුවීම සඳහා මෙතෙක් වේලා සිදු කළ වම දකුණට අමතරව දකුණ ඔසවනවා වම ඔසවනවා යයි මිනිහි කරමින් පාදයන්ට දැනෙන ස්පර්ශයන්ද මිනිහි කළෙමි. ඉන්පසු පය එයට දකුණු පය ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් මිනිහි කරමින් සක්මනෙහි නිරත වීමි. ඉන්පසු ඔසවනවා තබනවා ගෙන යනවා තබනවා යනුවෙන් මිනිහි කරමින් සක්මන් කෙළෙමි. ඉන් අනතුරුව සතිය ගිලිහි යන අවස්ථා ගැනද සැලකිලිමත් වීම. එසේ කරන විට පාදය ඔසවනවා, තබනවා යනුවෙන් මෙනෙහි කරත්ම සිත වෙනතකට යාමට තිබූ අවස්ථා දැක නැවත පාදයේ තිබූ තැනම තබා නැවතත් දකුණු පාය ඔසවනවා, තබනවා, ගෙන යනවා, තබනවා යන අවස්ථා මෙනෙහි කරමින් සතිය සක්මනෙහිම තැබීමට උත්සාහ කෙලෙමි. මෙලෙස කරගෙන යාමේදී නැවත නැවතත් අවස්ථා කිහිපයකදී සතිය පිට යාමට සූදානම් වෙත්ම තිබූ පය එතනම තබා නිසි පරිදි සතිය පිහිට වූ සක්මන් සතිය පිහිටුවා සක්මන් කෙලිමි. පාදයේ බිම තැබීමේදී ලනුපැදිරේ තිබූ මෘදු ගතියද ටයිල් පොළවේ තිබූ මෘදු මොලක් ගතියද සීත ගතියද මෙනෙහි කෙලිමි. මෙලෙස යටිපතුල් යටිපතුල් වලට දැනුණු ස්පර්ශයේ පාදයේ එසවීමේදීම නිරුද්ධ වීමද එය දැනගත් සිතද එලෙසම නිරුද්ධ වීමද වැටහින ඔබ වහන්සේට දීර්ඝායු වේවා කොච්චර කෙරුවත් ලනුපැදුරම තමයි ආසනේ අන්දිරිය හැබැයි වැස්ස තිබුණේ ඉඳ වෙන්නේ නැති කමක් නැහැ ඒසේ නමුත් මේ මුගක් මමන්තොස් කියන්නේ නැහැ පුළු පුළුවන් වෙලාවක එළියට යන්න එළිය හැබැයි නිදිමත ප්‍රශ්නටත් උත්තරයක් තියෙනවා එළියට ගියාම වෙන අඩුවේ ඇතුලේ කරනවට වැඩිය සම්පූර්ණ උත්තර ලැබෙන්නේ නැහැ නිසා මේ විදිහට නමුත් මේකේ තියෙන ඔසවනවා තබනවා ගෙනියනවා තබනවා කියලා මෙනෙහි කිරීමක් කරනවා ඒක නම් වැරදි මට පෙ. එහෙම කරන්න බෑ. ඔසවනවා තබුවට පස්සේ ගෙනියන්න බෑ. ඒ නිසා මේ වචන පාවිච්චි කරලා තියෙන වැරදි ඒ නිසා ඔසවනවා යවනවා තබනවා කියන එක තමයි සාමාන්‍ය කරන්නේ. විදිහට අවශ්‍ය විදිහට මෙනෙහි කිරීම කරලා හිත නැගිටව ගන්න ඕනේ. නිදියට යන්න නිදට යන්න දෙන්නේ නැතුව ඊට පස්සේ කීකරු වුණාට පස්සේ යන්න ඇරියට කවන්න. ඒ නිසා වාර්තාව හොඳයි වාර්තා දිග වැඩි ගතිය තාම තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ පාදේ පොළව දෙස සිහිය පිහිටුවා ඒ දෙස අවධානයෙන් සිටින විට නොයෙකුත් ස්ථාන රූප පුද්ගලයන් සිතුවිලි සිතට ඇතුල් වේ. මේවා කතරම් බැහැර කළත් නිතර නිතර සිතට ඇතුල් වේ. එක අරමුණක පවතින සිතකට තවත් අරමුණු පහළවන්නේ කෙසේද? භාවනාවේදී ඉවසීමට බැරි වේදනාවක් වරහන් ඇතුළේ කොන්දේ කකුලේ ඇති වුවහොත් ඒ දෙස බැලීමෙන් අරමුණු කරගත් සතිය වරහන් ඇතුළේ ආස්වාස ප්‍රස්වාසයේ නැතිවීමෙන් භාවනාව දුර්වල වේද වේදනාව විතකත් සමනය කර නැවත භාවනාවට ප්‍රවිෂ්ඨව වරහන් ඇතුළේ ආරම්භ වීම තුල වරදක් වේද අනුකම්පාවෙන් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේ ප්‍රශ්නේ ගජවීරණෝණගේ වඩ මොකද කියන්නේ? පිට යන පිට යනකොට වේදනාව ආපුවාම වේදනාව මෙනෙහි කරන එක වැරද්දක්ද? ආනපනේ අමතක කරන්නේ වැරද්දක්ද? ඊට පස්සේ ආයෙත් ආනපනේ හිත ගන්න එක හරිද? ආනාපානයේදී වේදනාව ගැන මෙනෙහි කළා ඒක සමනය වුණාම හිත ගන්න පුළුවන්. නෑ ගන්න එක හරිද කියලා අහනවා. ස්වාමීන් වහන්සේ මෙනෙහි කරලා ගන්න පුළුවන් හරි. ඒ නිසා මේ මම කතා කරන්න ඕනේ නෑ මේ ප්‍රශ්න අනෙක් කටාගේ මැහුවා නම් මට ෂේප් එකක් තියෙනවා එතන. ඒ කියන්නේ කොච්චර දෝ කිව්වා හිත පිට ගියාම ආපහු ගන්න හැටි වාර්තා කරන්න කියලා. දැන් කියනවා එහෙම ගන්න එක හොඳද කියලා. අර කියපු කාරණාව ඒ කියන්නේ තාම හිතට වැදිලා නැහැ. ඇහුවේ නැත්නම් අපි හිතා ගන්නත් බෑ මෙහෙම පැටලිලා තියනවාද කියලා. පළවෙනි දවස් තුනේ මතක් කරා හිත පිට ගියාම නැවත අරමුණට ගණ්ඩ ගත්ත හැටිත් කියන්න ඒක විතරමයි භාවනාව කියන්නේ. දැන් කියන හිත ගත්තා ඒක හරිද කියලා. ඒ කියන්නේ අර මූලිකම පණිවිඩේ තාම ගිහිල්ලා නැහැ. කොයි වෙලාවක හරි යන්න ඕන. ඒ කියන්නේ කනගාටු වෙන්නත් එපා. නමුත් ඒක හරි අහන්න අහිංසක වුණොත් උත්තර දෙන්න පුළුවන්. නැත්තම් මේක බඩේ බත්තර කවුන් දෙයියෝ දනින් වගේ මේක හිතේ තියාන දිගට භාවනා කරපුවම කවදාකවත් හරියන්නේ නැහැ. නිසා හිතට එක හිතට හිතුවිලි ගොඩක් එන්නේ කොහොමද කියලා. භාවනා නොකරනකොට හිතුවිලි එකක් නෙවෙයි තොන් ගණන් එන්නේ. ඒ නිසා බලන්න මේ එන හිතවිලි වල Tamanට වැඩි හිතවිලිද වැඩි වේදනාවද වැඩි සද්දද වැඩි. ඒකෙන් තමයි මම කවුද කියලා තේරෙන්නේ. නිසා ඒක දැක ගන්නා සුලෝ භාවනා කරන්න නැති කර ගන්න යන්න එපා. මට වැඩියෙන් එන්නේ හිතවිලිද නැත්නම් හිතවිලිට බාධා කරන්නේ. සද්දද බාධා කරන්නේ. වේදනාවද බාධා කරන්නේ. මේ චරිත තුනක්. මේ එනේ නෙව්වයින් තමයි දැනගන්න පුළුවන් මම කියන්නේ මොකද්ද කියලා. ඇයි ඒක වෙන්නේ කියලා අහන්න ගියොත් කවදාකවත් Tamanට Taman කවුද කියලා දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒචයි වට නතර කරන්න නෙවෙයි ඕන කරලා තියෙන එකෙන් එන එකෙන් මම කවුද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. රෝග නිర్ణයක් කරනවා. එතකොට ඕක ද්වේෂයකට ගන්න ඕනේ නැහැ. එනදී බලන්න පුළුවන්. ඒ අතරමැද පුළු පුළුවන් වෙලාවේ ලදලද වෙලාවේ මූල කර්මත්තානේ බහුලීගත කරනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සතිය බොහෝ වේලා සක්මන සමග පැවතින සක්මන සමහර වේලාවන්හිදී රොබෝ මැසිමක් මෙන් දිස්විය දේශසිතක් එක් අවස්ථාවකදී මතුවද ඒ සිත යොමු කිරීමෙන් ඒ නැති වී යන ආකාරය දුටි ඒ දේශ සිත යොමු කිරීමෙන් ඒ නැති වී යන ආකාරය දුටිමි පරයන්ක භාවනාව පරයන්කේ මත සිටින විට දෙක කුලේ වේදනාවක් ඇතිවිය ඒ නොසලකා මූලික කමඨහන වෙත සිත යොමු කරන ලදී. කිසිවක් නැති හිස් තිරයක් බලා ඉන්න ආකාරයක් දැනුනි. රාත්‍රියේදී සිහින දැක්කද කිසිදු වෙහිසකින් තොරව උදෑසන අවිදිවිය හැකිය. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. ඕනෙම රාගයක් ඕනෙම ද්වේෂයක් ඕනෙම මොහයක් දැක්කොත් ඉන්න බෑ කියලා මතක තියාගන්න. අපි මෙතෙක් කල් ඒක රැකලා තියෙන්නේ ඒක බලන්නේ නැති නිසා. බැලුවොත් ඔය මොනම දෙයකටත් ඉන්න බෑ. ඒ නිසා අපි විපස්සනා කරනවා කියලා කියන කෙනෙක් අහලා තියෙන මොකද්ද විපස්සනා කියන්නේ? එන දෙයට මුණ දෙන එක. ඒකට රාගේ රාග වෙන්නේ නැහැ, ද්වේෂේ ද්වේෂ වෙන්නේ නැහැ, මෝහේ මෝහ වෙන්නේ නැහැ. තුනම දැනුමක් පාඩපත් වෙනවා, ඥානයක් පාඩපත් වෙනවා. අවබෝධයක් පාඩපත් වෙනවා. නිසා ඒක එන්න ඇරලා එන දෙයට මුණ දෙන්න. එතකොට ඒවට වසන්න අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි පරයන්කේ හිඳගෙන ඉරියව්ව දෙසට සිත යොමු කළ විට ඉරියව්ව දැනේ පිම්බීම හැකිලීම නොදැනේ නොපෙනී කයේ තද ගතියක් දැනෙන අතර විතර්ක සහ සිතුවිලි වල අඩුවක් දැනුනි කයේම සිත නතර වී තිබේ මෙසේ බලා සිටිනා විට සිතුවිලි පැමිණෙන බව දැනෙන අතර සිතුවිලි නිසා හටගන්නා රූපාදිය නැමැති බවත් විතර්ක ගොරෝසුවමින් අඩු වී ඇත බවත් දැනුනි. නමුත් බලා සිටිනා විට මකුළු දැල් වැනි ආකාරයට ඉදිරියෙන් දිස්වේ. මේ ලෙස වරින් වර කයටත් සිතුවිලි වලටත් ඉහත පැවසූ ආකාරයට මකුළු දැල් වැනි තත්වයට මුකුත් නැති වරහන් ඇතුළේ හිස් වැනි තිත් වැනි අවස්ථාවන්ට පත්වේ. ඉන්පසු කයේ වේදනාවන් දැනෙන්නට ගනී. මුළු කයේම සියුම් සහ මධ්‍යස්ත ප්‍රමාණයෙන් වේදනාවන් දැනෙන්නට විය. ඉන්පසු මෙම වේදනාවන් සිතුවිලි වලටත් වරින් වර මාරු වෙමින් පැවතිනි. සිතුවිලි වලට යන විට වේදනාවක් නොමැත. වේදනාවට එන විට සිතුවිලි නොමැත. පරයන්කේදී වෙහසක් දැනි, උණ හැදිලා වගේ දැනෙනවා. සක්මණේදී එසේමය. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. ඔය කොච්චර කෙලෙස් තිබුණත් කොච්චර කරදර තිබුණත් එක සැරේට එකයි තියෙන්නේ. දැන් ඒක මේකයි කියලා දන්නවනම් ඒ මගින් ලක්ෂයක් අනෙක් ලෙඩ රෝග නැති වෙනවා. යටපත් වෙනවා කියලා දන්න එක මේකයි කියලා දැනගැනීමේ විශාල දේවල් අයින් කරන්න. ඒක කියන්නේ පොල් පිට පදිනවා කියලා. මේ පැත්තේ යට යන්න මේ පැත්ත උඩේ. මේ පැත්තේ යන්න මේ පැත්ත උඩේ. ඒ නිසා හිතවිල්ලක් තියෙනවනම් වේදනාවක් නැහැ. වේදනාවක් තියෙනවා හිතවිලි නැහැ. ඉතින් මේක දිහා බලපුවම මේ මගේ දක්ෂකමක් නෙවෙයි මේ තමයි චිත්ත නියාමයේ කියන්නේ. ඉතින් අපි හිතවිලි වලට කරදර වෙනවයි කියලා කියන්නේ හිතවිලි වලට ආසහින්දා. ඕන්න වේදනාව බලන්න පුළුවන්. වේදනාව තියෙනවා කියලා කියන්නේ ඒ වේදනාවට ආස නිසා ඕන්න හිතවිලි බලන්න පුළුවන්. මේ ඕන එකක් කරවන්න පුළුවන්. වීඩියෝ ටෙලිවිෂන් යන්ත්‍රයක channel කීපයක් තියෙනවා කඩන්න පුළුවන්. ඕනේ channel එකට කඩන්න පුළුවන්. ඒ එකම දාලා තියෙන එකම අල්ලගෙන බලන්න ඉන්න පටන් අරගත්තොත් ඉතින් channel එකට බනියන. ඕෆ් කරන මේ power button එකක් තියෙනවා channel මාරු කරන එකක් තියෙනවා. අපි මේ machine එක පාවිච්චි කරලා channel මාරු කරන එක දන්නේ නැහැ. ඔය පෙන්නන එක බලාගෙන ඉන්නවා කටත් අරගෙන. ඕන දෙකින් ඕන දෙකට දාන්න පුළුවන් හැම එකෙම කක්ක තියෙන හැබැයි. හැම channel එකේම කක්ක දුවන. අතර හොඳක් තියෙන එක අක්ක මාරු කරලා ගන්න පුළුවන්. බබාලා එකක් අක්කා මේ හරකුන්ගේ කක්කා අලියන්ගේ කක්කා කක්ක જાති මාරු කරන්න පුළුවන්. සංසාරේ කියන්නේ කක්ක මාරු කරන එක තමයි. ඒ නිසා ඒක මාරු කරන්න පුළුවන් කියලා හරි දන්නවනම් අපිට චෝදනා කරන්න දෙයක් නැහැ. චෝදනා කරන නම ආශා කරන නිසා තමයි ඒ චෝදනා කරන්නේ. වෙන එකට දාන්න පුළුවන් ඕන වෙලාව. නිසා channel එක පොඩ්ඩක් මාරු කරලා බලන්න අපිට පංචවෝකාර භවයක් තියෙන. ඕන තැනකින් ඕන තැනකට දාන්න. බුදුජානක අපිට ඒ වෙනකොට කමටහනක් දීලා තියෙනවා ඔක්කොම අයින් කරන්න ඕන කමටහන හිත දාටි. ඉතින් ඒ අතරමැද අරවටම දාලා බලන්න ප්‍රශ්නයක් නැහැ. දාලා බලන්නේ ඔක්කොම තියෙද්දි තරමුට දාන්න පුළුවන්ද? එතන බුදුන් ඉන්නවා. ඉතින් ඒ තියෙද්දි වෙනේකට දැම්මොත් කක්කා. ඒ නිසා දාලා බලන්න එතකොට දැනගන්න පුළුවන් ඕනම වෙලාවක අරමුණට හිත දාන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ යන්ත්‍රේ වැඩ කරලා බලන්න අවදිින් ඉන්න වෙලාවට එතකොට තේරෙනවා දන්නේ නැතුව බොත්තම් මිරි කන්න යන්න එපා. හෑන්ඩ් බුක් එක කියවලා වැඩ කරන හැටි බලන්න. මේක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. තව ටිකක් කරලා බලන්න කරනකොට තමයි මේ අතවාසිය හම්බෙන්න පටන් අර ගන්නවා. මොකේදද හරව ගන්න ඕනේ. වාසියට හරව ගන්න හැටි තේරුම් ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලිමඩුවේ කෙළවරේ සිටගෙන මම දැන් මෙතන කියා හිටගෙන සිටින ඉරියව්ව දෙස බැලුව විට ලිසලව හිටගෙන සිටින බව පෙනුනි. පයේ පතුලට සිත් තබාගෙන දකුණ වම ලෙස ඉදිරියට සක්මන් කෙලිමි. පාදයේ විලුඹ මුලින්ද ඉදිරි කොටස පසුවද බිම වැදෙන බව දැනුනි. විලුඹේ වැලි කැට වැදීම සීතල උණුසුම බව, කයේ බර දැනීම අඩු බවත්, පාදයේ ඉදිරි කොටසට එම දැනීම වඩාත් තීව්‍ර බව දැනුනි. පසුව ඔසවනවාගෙන යනවා තබනවා ලෙස සිතමින් සක්මන් කෙලිමි. එසවීම පාදයේ විලුඹ මුලින්ද ඇඟිලි කොටස පසුවද එසවි. পায় ඔසවන විට পায়ට සැහැල්ලු බව, බිම තිබියදී পায়ට දැනෙන වේදනා බර බව, සැහැල්ලු අඩු බව දැනුනි. නමුත් අනෙක් පාදයට ශරීරයේ බර යොදන යෙදෙන බව දැනුනි. ගෙන යනවා සැහැල්ලුවෙන් පාදයේ ඉදිරියට ඇදී ගියේය. තබනවා මුලින් විනුබද පසුව ඇඟිලි කොටසද බිම වදින බව තේරුනි. ඉදිරි කොටසට වැලිවල රළු බව උණුසුම සිසිල් බව කයේ බර ආදිය විලුඹට වඩා දැනුනි. මෙසේ දකුණ වම ලෙස පාද මාරු කරමින් ටික වේලාවක් යන විට සිතුවිලියේම ශබ්ද ඇසීම වැනි ඒවාටද සිත යන නමුත් ඉක්මනින්ම පිට ගිය සිත ආපසු සක්මනට එන බව දැනුනි. මෙසේ පැය කාලක් පැය තුන් කාලක් පමණ කරන විට පාද දෙක ක්‍රියාත්මක වන ආකාරයේ සිතට දැනේ. නමුත් ඒවා ඉබේ ක්‍රියා කරනවා මෙන්ද කය රූකඩයක් මෙන් ඉදිරියට ඇදී යනවාද දැනුනි. තවදුරටත් සක්මන් කරන විට ඉදිරියට පෙනෙනවා අඩු වීලාමක් දැනේ. තවදුරටත් සක්මන් කිරීමට නොහැකි බව දැනෙන නිසා පරයන්කයට ගියෙමි. පරයන්ක භාවනාව. වාඩි වී කයට සිත යෙදුව විට උදරය ඉහළට පහළට යාම පෙනුනි. පිම්බීම බැලුණයක් පිම්බෙනවා මෙන් උදර භික්තිය ඇදී යාම තෙරපීම ඉහළට එම සිදුවීම හැකිලීම පිම්බුණු බැලුනේ හැකිලෙන්නක් මෙන් උදර භික්තිය සෙමින් පිම්බීමට වඩා පහළ යාම තෙරපීම අඩුවීම පෙනුනි විනාඩියක් පමණ යන විට මේ தත්ත්වය නොදැනී ගියේය පිම්බීමේදී උදර කුහරය තුල එක් ස්ථානයක සිට ඉහළට වායු ධාරාවක් ඇදී එන්නක් මෙන් දැනුනි එම වායු ධාරාව ආරම්භයේ සියුම්වද පසුව ක්‍රමයෙන් වේගය හා පීඩණය වැඩි වෙමින්ද ඉහළට ගොස් වේගය අඩු වී නැවතුණි. හැකිලීමේදී වායු ධාරාව පහළට සෙමින් සෙමින් ඇදී ගියේය. අගට යන විට ඊතා සියුම් වී හිස් තැනකින් කෙලවර විය. නැවත පිම්බීම ආරම්භ වූයේ හිස් තැනකින්. මෙසේ පිම්බීමේ ආරම්භය හා හැකිලීමේ අවසානයේ හිස් තැනකින් එනම් පිම්බීම හැකිලීම අතර හිස් තැනක් ඇති බවකි. මෙම වායු ධාරාව සියුම් වෙමින් කෙටි වෙමින් ගොස් නොදෙනී යන්නක් මෙන් දැනුනි. ඒ සමගම සිතට කයට සිතට හා කයට තිගැස්මක් දැනුණා මෙන් විය. සැහැල්ලුවක් දැනුනි. අවට පරිසරය නිසලය. හිස් හුදකලා බවක් දැනුනි. කයත් අවට පරිසරයත් අතර සීමාවක් නොදෙනී. ඒ දෙස සතිමත්ව බලා සිටින්. කය මෙසේ විනාඩි 5ක් පමණ කාලයක් සිටින විට සෙමින් සිදුවන පැද්දීමක් දැනුනි. එය අගට යන විට සියුම් වී නැති වී ගියේ. කයට සීතලක් දැනීම තනින් තන නලියන බව ඉදිකටු අදි අනින්නාක් මෙන් දැනීම තනින් තන සියුම් තිත් වැටි වේගෙන් නැතිවීම වඩාන් ඇතුලේ ටීවී එකේ තිත් වැටෙන්නාක් මෙන් ඒවා වේගෙන් එකිනෙකට මාරු වීම සියුම් වීගෙන ගියේය ඊළඟ වතුර ගලන්නක් මෙන් දැනුනි. වැස්ස වහින විට ලොකු ලොකු බුබුලු ඇති වී නැති වී යන්නක් මෙන් පෙනීම වතුර නටන විට උඩට උඩට බුබුලු නගින්නක් පෙනීම යන මේවා වේගයෙන් එකිනෙකට මාරු වී පෙනුනි. ඒවා සියල්ල දෙස සතිමත්ව බලා සිටියෙමි. ඒ සියල්ල සෙමින් සෙමින් වේගය අඩු වී නැති වී ගියේය. හුදකලා තත්වයකටපත් විය. එම තත්ත්වය විනාඩි 10ක් පමණ සිටින විට සියුම් වේදනා ඇති වී නැති වී යන බවද සිසිල් සුලං වැඩි කයට සීතලක් දැනී නැති වී යන බවද ශබ්ද ඇසී ඒ වාද නැති වී යන බවද දැනුනි මේ தත්ත්වය සෑහෙන වේලාවක් මේ தත්වයෙන් සෑහෙන වේලාවක් සිටින්නට හැකියි සමහර පරයන්කවලදී මේ හුදකලා தත්වයට පැමිණ එය නැති වී යයි නැවත කයට සිට තැබූ විට නැවතත් එම தත්වයට පැමිණේ මෙම භාවනාවේ වැඩි ඇතොත් පහදා දී තවදුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මෙම අත්භවයේදීන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. ඔබ මේ රචනේ භාවනා කියන වචනේ අයින් කළා සතිය පිහිටුණා කියන වචනෙන් ගත්තොත් ඉඳ ගන්න ඕනේ නැහැ. මේ භාවනා කියන වචනේ එනකොටම ඔක්කොම හිතන ඉඳ ගන්නවා කියන එක. දැන් ඉරි හතරේ ඉරියව්වෙම සතිය පිටවන්න හතරේ ඉරියව්වෙම ඔක්කොම තියෙනවා. එනිසා මේ පටන් ගත්ත දේ අනිකුත් ඉරියව් සඳහා සාදර වෙන එක පැතිරෙන විදිහට කටයුතු කිරීම තමයි ඊගා පාඩම වෙන්නේ. ලොකු සාමින් වහන්සේ වෙත ගෞරවේනි. අද දින මගේ භාවනා විස්තරය පහත පරිදි වේ. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වැඩිමයි. උදෑසන පරයන්කයට වාඩි වී කය දෙස සිත් යොමා බලා සිටීමේ එහි කම්පන චංචල ක්‍රමක්‍රමයෙන් දැනෙන්නට විය. එහි කුමන අන්දමේ ලක්ෂණ තිබේදයි බැලීමේ කැමැත්තක් ඇති වුනි. දැනුණු චංචල ස්වභාවය ක්‍රමක්‍රමයෙන් වැඩි වී තුනී විය. දෙපතුලේ සිට හිස් මුදුන දක්වාම මේ తත්වය දැනුනි. සිත දෙයටම ඒකාග්‍ර කෙලිමි. උණුසුම් ගතියකින් කය වෙලා ගත්තේය. ප්‍රීතිමත් බවක් හා සුවයක් දැනුනි. එම දැනීම කොඳුනාරතිය දිගේ ගොස් හිස් මුදුනින් පිට වෙන්නාසේ දැනුනි. කය කීප විටක්ම කිලිපොලා ගියේ. මේ අතර සිත ආස්වාසයේ ප්‍රස්වාසයේද ඉබේටම මින් දැනෙන්නට පටන් ගත්තා. එහි මුල් පටන් ගැන්මද මා හොඳින් සිත යොමු කරගෙන සිටිමි. මට දැනුනේ කයෙහි මා අද්දුටු අර ගොජය තුලින්ම මුහුදු රැල්ලක් මතු වුණා වගේ. මේ ආස්වාස රැල්ලද මතු වගයි. මා ඊතා සතියෙන් හා නිසල්මන්ව බලා සිටීමි. කයෙන් පිට වූ මේ ශක්තිය තරමක්ින් පිටතරද ගනුදෙනු වූක් මෙන් දැනුණා. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයේ හා කයේ තිබූ චංචල ස්වභාවය සංසිඳී ගියේය. මුළු කයම සංభాෂණය කළාක් මෙන් සමාධිමත් තත්ත්වයක සිතවිලි බොහෝ දුරට අඩු වී ගොස්ය. ඉඳහිට එකක් දෙකක් මතුවිය. ඒවාද මේ ගොජය තුලින්ම ආවා වගේ දැනුනි. ඒවා මේ කයට අයත් නොවන බව සිතා එකඟ වූ සිතින් බලා සිටින්. ටික වේලාවකින් නැගිට සක්මන් කිරීමට සිත් විය. ළඟම තිබූ ලනුපැදුරේ කිසිදු සංඥාවක් හෝ සටහනක් නොගෙන සක්මන් කළෙමි. පියවර ඉදිරියට තබන විට කයද ඉදිරියට ඇදුනේ નિરાයාසයෙන්. මේ මාගේ අද දින භාවනාවේ අත්දැකීමයි. ඔබ වහන්සේට මේ අත්බව වේදීම උතුම් නිවනම අවබෝධ වේවායයි ප්‍රාර්ථනා කරමි. ඔබ මේක මේ රිට්‍රීට් එක ඉවරනකම් මේ කඩා ගන්න තු තියාගත්තොත් ඔය එකලස උගේ වර්ධනයක් මිසක පස්සට යamak නැහැ. ඒ නිසා නිකන් හිට කතර ගන්න එපා, ලෙඩ දා ගන්න නැතුව මේක කාලසටහන එක දිගට කරගෙන යන්න අනුග්‍රහ කරන්න. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම පරියංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස භාවනාව කරද්දී නාසයෙන් පිටවෙන ඇතුල් වෙන හුස්ම රැල්ල ටිකෙන් ටික අඩු වී යන විට අවසානයේ නාසයෙන් පිටවෙන ආස්වාස ප්‍රස්වාසයේ හිමින් නොදෙනී ගොස් පිම්බෙන හැකිලෙන දෙයට පමණක් වැටහි. එය ටික වේලාවක්ද නොදෙනී යයි. නැවත මා නාසයේ දෙසට සිත යොමා ආස්වාස ප්‍රස්වාසයේ බලා සිටිමි. එමෙන්ම සිත් සිත පසුවමා වාඩි වූ තැනක් නැගිටින්න වාඩි වූ තැනින් නැගිටින්න හදන විට අත්පය දඬු ගතියක් හකු තද වෙච්ච ගතියක්ද ශරීරයට තද කරලා බැඳලා වගේ දැනුණු මා ටික වේලාවක් ඇඟපත හිමින් දිගහැර ගත්තා. එයට හේතුව ඔබ වහන්සේ පහදා දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සක්මන් භාවනාවේදී මෙතෙක් දින සියලුම් දේට පිළිතුරු දැනගත්තිමි. දැන් උදේ නැගිට තෙරුවන් නැමෙද සක්මන් භාවනාව කරන්න පටන්ගෙන ටික දුරක් යන විට වැටෙන්නා වගේ යනවා. මා ටිකක් නැවතී සිට නැවත සක්මන් කරන්න හදනවා. දැන් පෙරසේ සක්මන් කිරීමට තරම් ඕනෑකමක් නැති වගේ දැනෙනවා. ටික දුරක් යන විට දෙනෙත් දෙකද අද්ද අන්ධකාර දිනෙත් දෙකද අන්ධකාර වගේ දැනුණා. එම නිසා පෙරසිය ටිකක් සක්මන් කරනවා. එසේ වීමට හේතුව පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දිගට කරන්න පුළුවන් පරියන්කයක් සක්මනක් දිගට කරන්ඩ කවුරුත් පිටේ ඉඳලා හේතු කරුණු දක්වනවට වැඩිය මේක නැවත නැවත කරන්න පුළුවන් නම් කිරීම හරහම හේතුව මතු කරගන්න එක තමයි වඩා සාර්ථක ක්‍රමය. ආගෙන ඉන්න කෙනාට ওই කියන තරම් පළවෙනි මට්ටමේ අත්දැකීමක් ලැබෙන්නේ නැහැ උත්තර දෙන්න. මේක නැවත නැති කරන්න බාධාවක් තියෙනවා නම් විතරක් අහන්න. එහෙම නැත්නම් මේක නැවත නැති කිරීමේ උයි තමන් බලාපොරොත්තු වෙන හේතු කාරණා දැක්වීම ඉබේම සිද්ධ වෙනවා. ඒකට අපි අස්පනා අපිට අත්දැකීම කියනවා. ඒක දිගට කරන්න. ඒතකොට තමන්ටම ගැටේ ලියෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි. මූල කර්මස්ථානයේ වැලිමලුව මත සක්මන වම හා දකුණ ලෙස මෙනෙහි කරමි. මූල කර්මස්ථානයේ දැනුණු අයුරු. මුලදී වේගයෙන් මම වේගයෙන් වම දකුණ ලෙස මෙනෙහි කරමින් ඇවිද්දෙමි. ක්‍රමයෙන් වේගය අඩුවිය. මෙම වේගයේ අඩුවීම හිතාමතා කරන ලද්දක් නොවේ. වේගය අඩුවනවා සමග මෙනෙහි කිරීම ඉස්සුවාගෙන ගියා තැබුවා ලෙස මෙනෙහි කිරීම ආරම්භ කෙලෙමි. නොබෝ වේලාවකින් වේගය තවත් අඩු විය. එවිට මෙනෙහි කිරීම නවත්තා পায়ට දැනෙන ස්පර්ශය. තද ගොරෝසු ගතිය හා හා හෝ සීතල උණුසුම් ගතිය විඳිමින් සක්මන් කෙළෙමි. මද වේලාවකින් මේ ගතිය අඩු වී ඇවිදිනවා පමණක් යන සංඥාවේ නතර විය. සතිය ඉවත් වීම හා නැමත සතිමත් වීම. මෙහි මෙනෙහි කරන විතක්ක ਵਿਚාරයේ වරහන් ඇතුළු වම දකුණ සමග පය තැබීම ක්‍රමානුකූල නොවන බව ඉදිරිපය දකින සෙන්ටිමීටර් 2 සීමාව වෙනස් වූ විට ඉදිරිපස දකින සෙන්ටිමීටර් 2 සීමාව වෙනස් වුණු විට අභ්‍යන්තර කතනය දැඩි වී පාලනයක් නොමැති අවස්ථාවල සතිය නැති බව දැනුනි. එවිට නැවතත් සතිමත් වීමට හැකි විය. විශේෂයෙන් මෙනෙහි වූ කාරණා. සක්මෙනෙහි වේගය තීරණය වන්නේ ඒ ඒ අවස්ථාවේ සිතෙහි චිත්ත වේගයට අනුවය. සිතෙහි වේගය ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩුවන විට වාහනයකට ගියර් මාරු වන්නක් මෙන් සක්මෙනෙහි වේගය අඩුවන බවත් ඒ සමගම සතිය තීව්‍ර වන බවත් නැගුණි. পায় පොළවේ ගැටීම ආරම්භ වනවත් සමගය. ස්පර්ශයේ සමුදයත් සමුදයක් වන බවත් මේ මොහොතේ ස්පර්ශයේ Nirodhe ආරම්භයක් සිදුවේ. එම পায় පොළවෙන් එසවෙන අවසාන මොහොතේ ස්පර්ශයේ ඉතිරි නැතිවම නිරුද්ධ වේ. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේක අඛණ්ඩව දිගට යන්න යන්න තමයි ගැඹුරට යන්නේ. ඒ නිසා මේ වැටහෙන දේවල් කඩා ගන්න නැතුව අඛණ්ඩ භාවය වේපුල්ල භාවයේ දිනු කරන්න ඒකට සාමාන්‍ය බුද්ධිය යොදවලා මේ ඇති කරගත්ත ගැම්ම බොහෝ වේලාවක් කරගෙන යනකොට Tamanට ඒ අත්දැකීම් වල මේරීමක් සිදු වෙනවා. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්කේ හිඳ ආනාපානයේ මෙනෙහි කරමි. වලාකුළු වැනි වර්ණ වර්ණවත් දේද විතක දීප්තිමත් ආලෝකයක්ද ඇති වී නැති වී යයි. විතක ආනාපානයේ නොදෙනී යයි. දෙයක් නැති බවක් දැනේ. පරයන්කේ හිඳින බොහෝ විටදී දැස් මට්ටමින් බොහෝ විට කළු පැහැති ධාරාවක් ඇස්වල සිට ඉදිරියට නොනෙමෙති ගලා යන බව දුටිමි. මේ සිරස් අතටද තිරස් අතටද විටක වම්පස ඇස සිට දකුණු පසට මා වටාද ඇදී යන අයුරු දුටිමි. සෑම විටකම යලි ආනාපානයට එමි. එහෙත් විටක හුස්ම එන යන අයුරුද විටකෙහි හුස්ම නැති බවද දැනගතිමි. යලිත් එම කළු පැහැති ධාරාව එහා මෙහා වන අයුරු පෙනේ. විතකේ ඇස් මට්ටමින් දුර ඈතක සිට ගලාගෙන විත් ඇස්වල හැපී යන බව දුටිමි. ඊයේ උදෑසනද මෙවැනි අත්දැකීම් මැද නළල මැද ඇහි බැම මැදට අඟලක් පමණ ඉහළින් එකවරම සම මත නලි යන්නට විය. අවධානයෙන් එය බලා සිටින්. මද වේලාවක් ඒ එසේ තිබිනි. එතන සිට පහළට නාසය දක්වා යමක් හිමිහිට ගලා හැලෙනසේ දැනුනි. ඒ මද සිසිලසක් සහිතය සුවදායකය. යලිඳු ආනාපානය ආනාපානයට සිත දුනිමි. විතක නලල මැද එම ස්ථානයේ ඊතා පැහැදිලිව විවරෝ ඇසක් දුතිමි. බලා සිටීමි. ක්‍රමයෙන් නොපෙනී ගියේ. මුළු නරල් තලයේම හිරිවැටි ඇති බව දැනුනි. සියුම් වේදනාවක්ද විය. ආනාපානයේම සිත දුනිමි. විතක නළලෙහි අන් ස්ථානවලද සමේ නලියන ස්වභාවයේ දැනුනි. ඊයේ රාත්‍රී පරයන්කේදීද මෙවැනි දේ අත්විඳීමි. එක්වරම පපුවේ වම්පසින් තද ගැස්මක් ඇතිවිය. මේ දෙවරක් තෙවරක් විය. ක්ෂණිකව බියක් දැනුනි. ඒ යලි යලි හත් අට වරක් විය. බියටපත් වී බිය යටපත් කර ආනාපානයට සිත දුනිමි. විතක මාගේ මුහුණ මැද සිට හරියටම සිරස් අතට දකුණු පස ප්‍රදේශයෙන් මාව දකුණු දිගටම පිටුපස ප්‍රදේශයට කැරකෙන බව දුටිමි. බොහෝ අවස්ථාවලදී මේ අත් දුටිමි. විතක ඒ වම්පසටද පිටුපසටද සෙමින් මාව කැරකෙන බවක් වියේ. පරයන්කේ හිඳගෙන මද වේලාවකින් පසු දෙයක් නැමැති බව දැනේ. පපුව පසුව යලි දකුණු අත වැලමිටෙන් පහළ කොට කළු පැහැතිව ඊතා ඝන වී ඇති බව අද්දුතිමි. මේ සෑම දෙයක්ම දකින විට යලි ආනාපානයේ වෙත සිත ගෙනෙමි. අද සක්මනේදීද නලල මැද නලියන ගතිය හා සිසිලස දැනවමින් යමක් නාසයේ දෙසට සෙමින් ගලා එන සේ දැනුනි. වැඩි දුර මඟ පෙන්වීම පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේද නිවන් සුවයේද ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔයටි විවිධාකාර අරමුණු විස්තරයක් තියෙනවා. ඒක තැනක ලියලා තියෙනවා. ඉවති ඒදිත් මට සත්‍ය පාගත් පාත්ත ගන්නන්න පුළුවන් උනායි කියලා ඒක ලොකු රචනෙට ගොල්ලු ලොකු ආඩම්බරයක් ශක්තියක් එකතු කරනවා. ඉතින් මේ විදිහට මොන දේ ආවත් මොන දේ හරස් කැපුවත් සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය ආවට පස්සේ ඔය එන බය ඉන්දෙන් අඩු වෙනවා. ඒකයි ඒක කලපුරුක් දෙමයි ගන්න තියෙන්නේ. ඕකම තමයි ක්‍රමය. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. මා පරයන්ක භාවනාවේදී පිම්බීලිම පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. භාවනාවට ඉඳගත් විට ශ්වසන වාර කිහිපයකදීම ඔළුව තුල නොයෙක් කම්පන චංචල තදවීම දැනේ. එය සිටගෙන සිටින ඉරියව්වේදී පවා උදාහරණ වශයෙන් දාණය ගැනීමට පෝලිමේ සිටින විට ශ්වසනයේ මෙනෙහි කළ විට සිදුවේ. ඊයේ දිනේ පරයන්ක භාවනාවෙන් පස නිින්දට ගිය විට සැතපෙන ඉරියව්වේදී එම කම්පන චංචල හිස ශරීරයෙන් තදින් මෙදෙනුයි. සක්මන් භාවනාව හොඳින් හිත පිහිටුවමින් කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. නිර්වාණ අවබෝධයම වේවා. වර ඊයේ මතක් කරා වගේ කම්පන චංචල වැටෙන්න ගත්තට පස්සේ ඉරියව්ව මොකක් වුණත් ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ කම්පන චංචල මට්ටමට ආවට පස්සේ ඉරියව මාරු වෙද්දිත් ඒක වෙනස් වෙන්නේ නැහැ. කොයි ඉරියවෙ හිටියත් වෙනස් වෙන්නේ. ඊට පස්සේ භාවනා කියන වචනේ දාන්න එපා සතිමත් වෙනවා. ඒ කම්පණ චංචල සතිමත් වෙච්චාම ඕනනම් පැය 24ෙම සති නිමිත්ත පවත්වාගෙන යන්න පුළුවන්. ඒක ලොකු සතුටක් එනවා හිතට. මේ අරමුණු වශයෙන් නෙවෙයි කම්පණ චංචල වශයෙන් දිගට හිත පවතින. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අද දිනේ සක්මන සඳහා ලනුපෙදුර තෝරා ගතිමි. මම දැන් මෙතන සිටගෙන සිටිනවා යනුවෙන් සිතා කීපවරක් කය දෙස බලා ඇවිදිනවා යනුවෙන් වම දකුණ තබමින් කීප වාරයක් ඇවිද්දෙමි. পায় බිමට পায় බිමට තබන විට දැනෙන පීඩනයක් ඔසවණට ලැබෙන විවේකයක් හොඳින් අත්විඳිමි. ටික වේලාවක් ඇවිදින විට වම දකුණ යන ආයාස කර සක්මන ඇවිදිනවා යනුවෙන් සිහිය පිහිටුවාගෙන කෙලෙමි. වම දකුණට සාපේක්ෂව එයද සහනයකි. සමහර ඇවිදින විට පයේ රළු බව හා ලනුපැදුරේ රළු බව අඩු වී යන බව දැනේ. පය හා ලනුපැදුර දෙකක් නොව එකක්ම බව දැනුනි. තබන තබන පියවරක් පාසා වෙනස් වීමක් දැනුනි. පළමුව අඩිය තියපු ලනුපැදුර වෙනස් වී වෙනත් එකක් බව හැඟුනි. පාදයේද ස්කන්ධ ගොඩකි ලනුපැදුරද ස්කන්ධ ගොඩකි. විවේකයක් හා පීඩනේ අන්‍යොන්‍ය නිසා දෙපා ඉදිරියට ඇදී ඉදිරියට ඇදෙන අන්‍යොන්‍ය ප්‍රත්‍යවීම නිසා දෙපා ඉදිරියට ඇදී ඉදිරියට ඇදෙන දෙපාද කඳු වැටියක් පාසා මිනි මිනි පුංචි අංශු බවට පත්වන ලක්ෂණද දැනේ ලනුපැදුරේ ඇඹිරි අඹරපු ලනු වෙලු බවටපත් වී වෙලු කොහු බවටපත් වී කොහු පුංචි පුංචි අංශු බවටපත් වෙන හැටි පෙනේ. සක්මනක් තබා සක්මනක් තබා මම එක් නැත. ලනු පැදුරක් නැත. සක්මන විඥානයේ මායාවක්ද. අවිද්‍යාවෙන් සියලු දේ වැසී යතියයි කියන්නේ මේද. පහදා දෙන මෙන් නිල් රාසිතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් තක්මනක් මෙල්ලට පැදලා නැත්තම් මේ පට්ටම නැත්තම් පොළොට වැටෙනවා ඩක් ගන්න. තේරෙනවනේ ඒකට. ඒක තියෙනවා. ඒ නිසා ඔය ඔය වගේ සැකයක් ආපම ඉක්මන් වෙන්න එපා. නැවත කරන්න. ඒකම කරලා බලනකොට ඕනනම් තියනවා කියන්න බෑ ඕනනම් නැහැ කියන්න. ඒ නිසා කායින්වත් ඇහුවට ඒක ওই විදිහේ ප්‍රත්‍යක්ෂයක් ලැබෙන්නේ නැහැ. ওই තියෙන தත්ත්වයට තේදීම බාධාවක් නැතුව දිගට කරන්ඩ. ඒකට අපිට ඕනනම් තියනවා කියන්න ඕනනම් නැහැ කියන්න පුළුවන්. අනේ දෙකම තියේදී එකක්වත් අල්ලන්න තු ඉන්න එක තමයි භාවනාව. එහෙම නැත්නම් මෝරච්චකම කියලා කියන්නේ. ලනුපැදුරක් තියෙනවා නැත්නම් ලනුපැදුරක් නැහැ. දෙකේ ඕන එකක් කියන්න පුළුවන් එකකටවත් ඡන්ද දෙන්නේ නැහැ. ටිකකට සක්මන් කරා. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාද පොළොවේ වදින අවස්ථා බල බලා කෙලිමි. වලලු කර රිදීම් ශබ්ද පයට ගොරෝසු සීතල දැනුණා. පරයන්ක භාවනාවට ආස්වාස ගන්නා පිට වෙන අයුරු නාසයේ කෙළවරට හොඳින් දැනුණු අතර බොහෝ වේලාවක් කරන විට උදරයේ පපුව ප්‍රදේශයේ මුළු කයම පිම්බෙන හැකිලෙන දුම් නගින එකක් වෙනවා දකින්නකොට යලි යලි හුස්ම ගන්නා පිටකරන එක වේගයෙන් වේගයෙන් සිදු වුණා. පසුව හුස්ම රැල්ල ටිකින් ටික අඩු වී ගොස් නැති වුණාදෝ. සල්ලි කර්මයක් සඳහා ඇඳට ගියාදෝ මොන දැනීමක්වත් නැතිව ගියා වගේ ඊතා කෙටි වේලාවක් යන විට ආස්වාස ප්‍රාස්වාසයේ හොඳින් දැනුණා. මට ශක්තියක් ධෛර්යයක්. gedara ගියත් මෙහිම මිහි හිටියත් කොහෙ ගියත් කවුරු වුණත් කමක් නැත. මම මොකටද බය වෙන්නේ? ඇයි? මම අන්ධයෙක්ද? දීපා වැඳ උපදේශ පතමි. ඔබ වහන්සේට මගඵල ඔබ වහන්සේ නම් මගඵල ලබා තිබෙනවාමයි. වහ වහ නිර්වාණයට ගොස් තව තවත් අපට ධර්මයේ දේශනා කරත්වා සම්බුදු සසුන ඔබ වහන්සේව ආරක්ෂා කරත්වා දීර්ඝායු වේවා තව තව මොනවාරි හිත හිත කියන්න දියේ නෑ නිවන් ලැබුවට පස්සේ ඉතින් බණ කියන්නේ නැහැ ඒක නිසා ඔය වගේ වෙනකොට දිගට මං හතර සැරයක් මේ වෙනකොට කියලා තියෙනවා. ඒක දිගට පවත්වාගෙන යන්න. පවත් ගන්නකොට තමයි තේරෙයි දැන් කතාව ඇදීගෙන යනෝ කිවරයක් තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී හරියට ලියන්න හිතනවා කියන්න හිතනවා. ඒ හැම කීම කරන සත්‍ය කඩේ. මොන්නම කියවමක් කියවමක්වත් මොකොත් ඕනේ නැහැ. මේ කමට හලියන්න එපයි කියනවා නෙවෙයි. ඒ සති ධාරාවක බාධා කරන්නේ නැතුව යන්න දෙන්න. ඒකද එතකොට පාර ධර්මානුකූපව වැඩි සිද්ධ වෙනවා. ඒ නිසා ඒවට මට හිත දාන්න නැතුව මේ තනවා වඩාගත්ත සතිය අඛණ්ඩව නිර්පද්‍රිතව දිගට පාත්තන එක තමයි කරවිත්තේ. ස්වාමිනාස අවසාන ප්‍රශ්නය. සන්තෝෂයි. තෙරුවන් සරණයි. ගෞරවනීය හිමිපාණන් වහන්සේ. පරියංක භාවනාව. පරියංක භාවනාවේදී මුලින්ම දැනුනේ කයේ ඇති වූ ආස්වාස ප්‍රාස්වාසයන්නේ. ආස්වාසයේ ආස්වාසයේ ලෙසත් ලෙසත් ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ ලෙසත් වැටහින. ආස්වාසයෙන්ද ප්‍රස්වාසයෙන්ද නාස්පුඩු දෙකින්ම ඇතුළු වීව පිට වී ගියේය. ආස්වාස ප්‍රස්වාසයේ මද වේගයක් දැනිනි. ආස්වාසේ ආරම්භයේ කෙලවරක් නිරීක්ෂණය කෙලෙමි. ආස්වාසේ සමුදේ ලෙස ප්‍රස්වාසයේ නිරෝධයේ ලෙසද වැටහින. ආස්වාසේ අවසානයේ කෙරෙහි සතිමත් වීම. එවිට මාහට දැනුනේ ආස්වාසේ කෙලවර ප්‍රස්වාසයේ ආරම්භයේ බවත් ප්‍රස්වාසයේ කෙලවරෙහි නිරෝධයේ බවත් වැටහින. සමහර අවස්ථාවලදී ආස්වාසයට වඩා ප්‍රාස්වාසයේ මදක් ප්‍රමාද වන බව දැනුනි. එම ප්‍රාස්වාසයෙන් මා කිසියම් එම ප්‍රස්වාසයේ කිසියම් අවිහිරතාවයක් බව දැනුණා. මෙලෙස කරගෙන යාමේදී ක්‍රමයෙන් සියුම් වී නොදෙනී ගියේය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ රචනා කීපෙකම දාලා තුනේ ප්‍රාශ්වාසය කියලා එන වචනේ. වැරදික ප්‍රශ්වාසය කියලා එන්න ඕනේ. ප්‍රස්ස වචනේ තියෙන්නේ. එතකොට ආශ්වාසයේ සමුදේ නිරෝධේ තියෙනවා ප්‍රශ්වාසයේ සමුදේ නිරෝධේ තියෙනවා. ඒක දිගට කියන්න පුළුවන් ආශ්වාසයේ සමුදේ ප්‍රශ්වාසයේ නිරෝධේ කියලා. නමුත් හැම සිද්ධියකම මේක තියෙනවා. ඒ නිසා හොඳට අරමුණු සංසිඳුණාට පස්සේ තමයි ඔය බලන්න පුළුවන්. ඒ නිසා හොඳට ඉස්සලා අරමුණු සංසිඳනකම් මුණට මුණ බල බලාගෙන ඉන්න. ඊට බලන්න ඊට පස්සේ ඒකේ හටගන්ම සහ නැවැත්ම. පේන්නේ නැත්තම් මතක තියාගන්න තාම මදි. අරමුණ යාලු කරගන්න තියලා මදි. හොඳට අලුමුණු යාන වෙනකොට ඒක පේන්න පටන් අර ගන්නවා. ඒ නිසා දිගට කරනකොට ශිල්පය අහුවෙන්න පටන් ගන්නවා. දැන් මේ ආරම්භයේ ලකුණු ටිකක් තමයි පෙන්වන්නේ. අවසන්යි ස්වාමීන් වහන්සේ. ඔව් අපි පැයක් හරියටම වගේ අරගෙන පැයකට පොඩ්ඩක් වැඩි අරගෙන තියෙනවා නමුත් කමන්නේ ප්‍රශ්නක විවර කරපු නිසා සතුටක් තියෙනවා සාමාන්‍ය රචන දිග වැඩි. මේක පුළුවන් තරම් පොඩ්ඩක් කෙටිකරනද කෙටි කරන ගැන තොරතුරු අයින් කරන්න යන්න එපා සංක්ෂිප්ත කරන්න. එතකොට මේ රචනයේ වටිනාකම වැඩි වෙනවා. එතකොට අපිට කාලේ කලබනාකරණය කරගන්න පුළුවන් වෙනවා. කෙසේ නමුත් මේ රචනාව ලැබීමේම අර කරපු භාවනාවේ සහ අහපු බණවල ගුණුව පේන්න තියෙනවා. ඒ නිසා මේ කැම්ම කඩා ගන්න නැතුව ටිකට කරගෙන යන්න ලැබේවා කියලා සමස්තයක් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. අපේ ධර්ම ධර්ම සාකච්ඡාය නැත්නම් කපටන් සුද්ධ කිටින් නිමා සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.